හිතලා බලන්ද එකම එක වැරදි අදහසක් මුළු ලෝකෙටම මනස ක්‍රියාත්මක වෙන විදිහ ගැන ගැඹුරුම පාඩමක් කියලා දෙන්න හේතුවකුණා කිව්වොත් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ පුදුම කතාවක් ගැන. මේක තමයි මහ තණ්හා සංකය සූත්‍රයේ දිගහැරෙන කතාව. අපි බලමු මේ කතාව ඇතුලේ සැඟවිලා තියෙන ඒ ගැඹුරු සත්‍ය මොකක්ද කියලා. හොඳයි. අපි යමු අතීතයට. හිතින් මවා ගන්න බුදුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සවැත් නුවර. එතන සාති කියලා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ එකපාරටම හරිම භයානක මුළු බුද්ධ ශාසනයම කැළඹෙන්න පුළුවන් මතයක් පතුරවන්න පටන් ගන්නවා. ඉතින් මොකද්ද මේ මතය? සාති හාමුදුරුව කියනවා මරුණට පස්සේ මේ ශරීරයෙන් තව ශරීරයකට යන කවදාවත් වෙනස් වෙන්නේ නැති ස්ථිර විඥානයක් තියෙනවා කියලා. හරියට අපේ ආත්මය කියලා කියන දේ වගේ. දැන් බලන්න බුදුදහමේ මූලිකම ඉගැන්වීමකට සම්පූර්ණයෙන්ම පටහණි අදහසක් නේද මේක? අන්න ඒකයි මේකට පාපී මිත්‍යා දෘෂ්ටියක් කියලා කිව්වේ. දැන් අනිත් භික්ෂූන් වහන්සේලා මේක අහලා කලබල වෙනවා. උන්වහන්සේලා සාති හාමුදුරුවන්ට මේකේ තියෙන වැරද්ද පෙන්වලා දෙන්න කොච්චර උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. සාති හාමුදුරුව තමන්ගේ මතය අතාරින්නෙම නැහැ. ඉතින් අන්තිමටම කරන්න දෙයක් නැති වුනාම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එකම කෙනා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟටම මේ කාරණේ ගෙනියන්න ඒ භික්ෂුන් වහන්සේලා තීරණය කරනවා. බුදුරජාණන් වහන්සේ මේ කතාව අහපු ගමන් දෙන ප්‍රතිචාරය හරිම තදයි. උන්වහන්සේ කෙලින්ම සාති හාමුදුරන්ගෙන් අහනවා. හිස් පුරුෂයා මම කවදද ওই වගේ ධර්මයක් දේශනා කරේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ පැහැදිලිවම කියනවා සාතිහාම්දුරන්ගේ මතය තමන් වහන්සේගේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම අංශු මාත්‍රයකින් හරි වැරදිට තීරුම් ගැනීමක් කියලා. හරි. එතකොට සාතිහාමුදුරුවන්ට වැරදුනේ හරියටම කොතනද? මේක තේරුම් ගන්න නම් අපි විඥානය කියන්නේ ඇත්තටම මොකක්ද කියලා හරියටම දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඊළඟට කරන්නේත් ඒකමයි. උන්වහන්සේ විඥානයේ ඇත්ත ස්වභාවය පැහැදිලි කරන්න පටන් ගන්නවා. බුදුදහමේ විඥානය කියලා කියන්නේ නික්කම පවතින ස්ථිර දෙයකට නෙමෙයි. ඒක හේතුවක් නිසා හටගන්න ඵලයක්. හිතන්නකෝ දේ දුන්නක් ගැන. දේ දුන්නක් හැදෙන්න නම් හිරු එලියයි වතුර බිඳුවයි කියන හේතු දෙකම තියෙන්න ඕන. එකක් නැති වුණොත් දේ දුන්නක් නෑ. අන්නේ වගේ තමයි. විඥානය කියන්නේ නිශ්චිත හේතු ප්‍රත්‍යයන් එකතු වුණාම විතරක් හටගන්න දෙයක්. මේ හේතුඵල න්‍යාය තමයි බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ පැහැදිලි කිරීම තම පදනම් වෙන්නේ. දම් බලන්න මේ වෙනස. සාති හාමුදුරෝ කියන්නේ විඥාණය කියන්නේ ස්ථිර වෙනස් වෙන්නේ නැති ගමන් කරන වස්තුවක් කියලා. හරියට ආත්මයක් වගේ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කළන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. උන්වහන්සේ කියනවා විඥාණය කියන්නේ අනිත්‍ය දෙයක්. හේතු තියෙනකොට හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක් කියලා. ඒක ආත්මයක් නෙවෙයි. මෙන්න මේක තමයි මේ කතාවේ වැදගත්ම තැන. මේක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන උපමාවක් පාවිච්චි කරනවා. ඒ තමයි ගින්න. හිතන්නකෝ අපි ගින්නක් ගැන කතා කරනකොට ඒකට පාවිච්චි කරන ඉන්ධනය අනුව නම කියනව නේද? දර පාවිච්චි කළොත් දරගින්න කියනෝ, තනකොළ පාවිච්චි කළොත් තනකොළ ගින්න කියනෝ. අන්න ඒ වගේමයි විඥානයත් හටගන්න හේතුව අනුව තමයි නම් කරන්නේ. ඒ කියන්නේ ඇසත්, පේන රූපයකුත් එකතු වුණාම හටගන්නේ ඇසේ විඥානය. හෙවත් චක්කු විඥානය. කනයි, ශබ්දයකුයි එකතු වුණාම කනේ විඥානය හෙවත් සෝත විඥානය. මේ විදිහටම නාසය, දිව, ශරීරය, මනස කියන හැම එකකටම අදාළයි. ඉතින් පේනවා නේද? විඥානය කියන්නේ එක දෙයක් නෙවෙයි. හේතු ආනුව මොහොතින් මොහොත හටගන්නේ ක්‍රියාවලියක්. සරලවම කිව්වොත් ඉන්ධන නැත්තම් ගින්නක් නැහැ. අන්න ඒ වගේම හේතු නැත්තම් විඥානයක් හටගල්ල විදිහක් නැහැ. මේක තමයි මේ උපමාවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම. හොඳයි. දැන් අපිට පැහැදිලි විඥානය කියන්නේ හේතු නිසා හටගන්න දෙයක් කියලා. එහෙනම් අපි අත්විඳින දුක ඒක හටගන්නෙත් ඒ වගේම හේතුඵල ධාමයකින්. මේ දුක නිර්මාණය වෙන යාන්ත්‍රණය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. අපි දැන් බලමු ඒ ධාමයේ පුරුක් එකින් එක ගැලපෙන විදිහ. මේ ධාමයට පුලුක් 12ක් තියෙනවා. හැම දෙයකම මුල තමයි අවිද්‍යාව. ඒ කියන්නේ ඇත්ත తත්වය ගැන නොදැනීම. ඔය නොදැනීම නිසා අපි සංස්කාර කරනවා. ඒ කියන්නේ නොයේ කර්ම රැස් කරනවා. ඊට පස්සේ ඒ සංස්කාර නිසා තමයි විඥානය හටගන්නේ. විඥානය නිසා අපේ නාම රූප එහෙම නැත්නම් මේ ශාරීරියයි මනසයි හැදෙනවා. ඒ නාම රූපත් එක්ක සලායතන එහෙම නැත්නම් අපේ ඉන්ද්‍රියන් 6 ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස සකස් වෙනවා. අන්තිමට මේ ඉන්ද්‍රියන් ලෝකයට එක්ක ගැටෙනවා. ඒකට කියනවා ස්පර්ශය කියලා. බලන්න අපේ සම්පූර්ණ අත්දැකීමේ අත්විවරයෙන් වැටෙන්දී ඔන්න ඔය මුල්පුරු කයෙන් හොඳයි. දාවෙතනින් නතර වෙන්නේ නැහැ. ස්පර්ශය නිසා අපිට වේදනාවක් දැනෙනවා. ඒ කියන්නේ සැප, දුක්, එමත් නැත්නම් මදහත් හැඟීමක්. මෙන්න තියෙන්නේ කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යය. අපි ඔය වේදනාවට තණ්හාවෙන්, ඒ කියන්නේ ආසාවෙන්, හෝ ගැටීමෙන් ප්‍රතිචාර දැක්වුවොත් මොකද වෙන්නේ? ඒක උපාදානය වෙනවා. ඒ කියන්නේ අපි ඒක තදින් අල්ල ගන්නවා. අන්න එතනින් භවය එමත් නැත්නම් නැවත ඉපදීමේ ක්‍රියාවලියේ නිර්මාණය වෙලා ජාති ජරා මරණ කියන මුළු දුක්ඛන්දරාවම පටන් ගන්නවා. බලන්නකෝ පොඩි හැඟීමකට දක්වන ප්‍රතිචාරය කොච්චර ලොකු දුකකට මුල කියලා. හරි. දැන් අපිට දුක හැදෙන විදිය ගැන හොඳ අදහසක් තියෙනවා. හැබැයි හොඳ ආරංචිය තමයි මේක අහපස්සට හරවන්නත් පුරවන්. අපි දැන් බලමු මේ දුක්ඛ දාමයේ කඩලා දාලා නිදහස් වෙන විදිය. මේකේ තියෙන තර්කය හරිම සරලයි. හේතුව නැති කළොත් ඵලයත් નિરાයසෙම නැති වෙලා යනවා. ඒ කියන්නේ අපි මුලින්ම පටන් ගත්ත අවිද්‍යාව කියන හේතුව සම්පූර්ණයෙන්ම නැති කළ දැම්මොත් සංස්කාර හටගන්නේ නැහැ. සංස්කාර නැත්නම් විඥානය හටගන්නේත් නැහැ. ඔහොම එකින් එක මුළු දාමයේම කැඩිලා ගිහින් අන්තිමට ජරා මරණ ශෝක වැළපීම් කියන හැම දුකක්ම නිරුදේලා යනවා. මේක තමයි දුක නැති කිරීමේ මාර්ගය. හැබැයි ඉතින් මුළු දායමේම එකපාර තේරුම් මරන අවිද්‍යාව නැති කරන්න අමාරුයි නේද? ඒත් අපිට මේ දායමය කඩන්න පුළුවන් හරිම ප්‍රායෝගික තැනක් තියෙනවා. ඒ තමයි වේදනාව හටගත්තට පස්සේ තණ්හාව හටගන්න තැන. ඔන්න ඔය පුරුක. මොකද වේදනාව කියන්නේ අපිට හැමතිස්සෙම දැනෙන දෙයක්. ඉතින් මේ වේදනාව දැනෙන මොහොතේ සිහියෙන් හිටියොත් තණ්හාව ඇති වෙන්න නොදී ඒක නවත්ත ගන්න පුළුවන්. එතනින් එහාට මුළු දුක්ඛ චක්‍රයම නතර වෙනවා. හොඳයි. අපි දැන් බලමු මේ ඉගෙනවීම ප්‍රායෝගිකව අපේ ජීවිතවල කොහොමද බලපාන්නේ කියලා. ඒ කියන්නේ මේ දුක්ඛ දාමයේ හිර වෙලා ඉන්න කෙනෙකුගේ ජීවිතයයි ඒක කඩන්න ඉගෙනගත්ත කෙනෙකුගේ ජීවිතයයි අතර තියෙන වෙනස. සූත්‍රයේ විස්තර කරන සාමාන්‍ය පුද්ගලයෙක් ගැන හිතන්න පුහුණු නොකල මනසක් ළමා කාලේ ඉඳලම අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගන්නවා. වැඩිහිටි වුණාම පංචේන්ද්‍රියන් පිනවන්න දේවල් හොයනවා. ඉතින් අපිට මොකක් හරි සැප හෝ දුක් වේදනාවක් දැනුණ ගම අපි මොකද කරන්නේ? කිසිම සිහියකින් තොරව නිකම්ම ප්‍රතික්‍රියා කරනවා. සැපක් දැනුනොත් ඒකට ඇලෙනවා, දුකක් දැනුනොත් ඒකෙන් ගැටෙනවා. ප්‍රතිඵලය තණ්හාව ඇති වෙනවා, දුක්ඛ දාමේ දිගටම කැරකෙනවා. නැවත ඉපදීම, ශෝකය මේ හැමදේම සිද්ධ වෙනවා. මෙන්න බලන්න මේ වෙනස. දෙන්නටම එකම දේ වෙන්නේ. වේදනාවක් දැනෙනවා. හැබැයි ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම වෙනස්. පුහුණු නොකළ මනස ඒ වේදනාව සාදරයෙන් පිරි අරගෙන ඒකේ ඇලෙනවා. එතකොට තණ්හාව හට ගන්නවා. එතනින් උපාදානයේ භවය මුළු දුක්ඛණ්ඩරාම පටන් ගන්නවා. නමුත් පුහුණු කළ මනස මොකද කරන්නේ? වේදනාව දැනුණ ගමන් ඒක සිහියෙන් නිරීක්ෂණය කරනවා. එතකොට තණ්හාව හටගන්නේ නැහැ. තණ්හාව නැති තැන උපාදානයේ භවය මේ කිසි දෙයක් නැහැ. මුළු දුක්ඛ ස්කන්ධයම එතනින්ම ඉවරයි. ඉතින් මේ ඉගෙනවීම් අපේ එදිනෙදා ජීවිතයට කොහොමද ගලපගන්නේ? මේක පැවිදි අයට විතරක් තියෙන දෙයක් නෙවෙයි. පළවෙනි දේ සිහියෙන් ඉන්ද්‍රියන් පාවිච්චි කරන එක. දකින, ඇහෙන, දැනෙන දෙයට නිකම්ම ප්‍රතික්‍රියා නොකර ඒක සිහියෙන් දකින එක. දෙක, තමන්ගේ ප්‍රතික්‍රියා හඳුනා ගන්න එක. මට මේ සැප වේදනාව ආවේ කොහොමද? මේ දුක් වේදනාව ආවේ කොහොමද කියලා තේරුම් ගන්න එක. තුන්වෙනි සහ වැදගත්ම දේ වේදනාවක් දෙනුනම ඒක මගේ වේදනාව කියලා අල්ලගන්නේ නැතුව මෙතන වේදනාවක් තියෙනවා කියලා නිරීක්ෂණය කරන එක. අනේ විදියට හැඟීම් වලට ඇලෙන්න නැතුව ඒවට එන්නයි යන්නයි ඉඩ දෙනකොට අපේ හිතේ ස්ථාවර නිදහස් ලොකු සාමයක් ඇති වෙනවා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේම මේ ධර්මය ගැන කියපු දේ අහන්න. උන්වහන්සේ දේශනා කරනවා මේ ධර්මය මේ ජීවිතේදීම අත්විඳින පරවන් ඒක හැමදාටම වළංගුයි ඕනම කෙනෙකුට ඇවිත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම නුවණැති කෙනා විසින් තමා තුලින්ම අත්දකිය යුතු දෙයක් කියලා. ඒ කියන්නේ මේක අන්ධභක්තියක් නෙවෙයි, Taman විසින්ම අත්හදා බැලිය යුතු පෞද්ගලික අත්දැකීමක්. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම පස්සේ අපිටම නතර වෙලා අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. දවසක් ඇතුළත අපේ හිතට ප්‍රබල හැඟීමක්, වේදනාවක් ආවම අපි කරන්නේ මොකක්ද? ඒකට ප්‍රතික්‍රියා කරලා ඒක තණ්හාවෙන් පෝෂණය කරනවද? එහෙම නැත්නම් ඒක නිකම්ම නිරීක්ෂණය කරලා ඒකට යන්න ඉඩ දෙනවද? තීරීමේ තියෙන්නේ අපේ අතේ.